අද අපි ගැඹුරින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ හරිම වැදගත් සූත්‍ර දේශනාවක් ගැන. ඒ තමයි චබ්බිසෝධන සූත්‍රය. ඔව්. මේක ඇත්තටම සුවිශේෂී දේශනාවක්. යම් භික්ෂුවක් තමන් අරහත්භාවයට පත් වුණා කියලා ප්‍රකාශ කරාම ඒ ප්‍රකාශය කොයිතරම් දුරට සත්‍යද කියලා විමසලා බලන ක්‍රමවේදයක් ගැන නේද මේකේ තියෙන්නේ. හරියටම හරි. භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේදී තමයි මේ දේශනාව පවත්වලා තියෙන්නේ. කෙනෙකුගේ අධ්‍යාත්මික දියුණුව, ඒ කියන්නේ විමුක්තිය නිකම්ම වචනයකට සීමා වෙන්න බෑ. ඒක ගැඹුරු අවබෝධයක් නොඇලීමක් මත පදනම් වෙන්න ඕන කියන එක බුදුරජාණන් වහන්සේ මේකෙන් පැහැදිලි කරනවා. ඔව් ඒක ඇත්ත. ඉතින් කොහොමද මේ විමර්ශනය පටන් ගන්නේ? භික්ෂුවක් ඇවිත් කියනවා මගේ ඉපදීම ඉවරයි මම බමසර සම්පූර්ණ කරා කල යුතු දේත් කළා ආයිමත් මේ භවයේ ඉපදෙන්න දෙයක් නෑ කියලා. ආ එහෙම කිව්වම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒක අහපු ගමන් සතුටු වෙන්නත් එපා ඒ වගේම එකපාරටම ප්‍රතික්ෂේප කරන්නවත් එපා කියලා. ඒ කියන්නේ ටිකක් ඉවසන්න ඕනේ. ඔව් විමසන්න ඕන ප්‍රශ්න කරන්න ඕන පහස. ඔව්. ඒ තුනත් ඒ වගේම මනසින් දැනගන්න දේවල්, ඒ කියන්නේ සිතුවිලි, අරමුණු ගැනත් අහනවා. හරි. ඉතින් මේවා ගැන මොකක්ද අහන්නේ? අහන්නේ මේ කියන අත්දැකීම් මේ විවහාර සතර සම්බන්ධයෙන් ඔබේ සිත උපාදාන වශයෙන් ඒ කියන්නේ තඩින් අල්ලගන්නේ නැතුව, බැඳෙන්නේ නැතුව ආශ්‍රවයන්ගෙන් ඒ කියන්නේ කෙලෙස් වලින් මිදුනේ කොහොමද කියලයි. ම්ම්. ඒ කියන්නේ බොහොම සාමාන්‍ය එදිනෙදා ජීවිතයේ අත්දැකීම් වලටත් ඇලීමක් නැති තත්ත්වයක්ද මේ අහන්නේ. හරියටම. ශීනාශ්‍රව භික්ෂුව ඒ කියන්නේ කෙලෙස් නැති කරපු කෙනා දෙන්න ඕන උත්තරය තමයි මේ කිසිම අරමුණක් එක්ක සිත බැසගත්තේ නැහැ. ඒ කියන්නේ ඇතුළට ගියේ නැහැ. හ්ම්. ඇසුරු කළේ නැහැ. ඔව් ඇසුරු කළේ නැහැ, බැඳුනේ නැහැ. ඒ හැම දෙයකින්ම සිත මිදුණා. කිසිම සීමාවකට කොටු නොවුණු නිදහස් සිතකින් ඉන්නවා කියන එක. හරි. ඒ පළවෙනි පියවර. ඊට පස්සේ තවත් ගැඹුරට යනව නේද? ඔව්. ඊළඟට අහනවා උපාදානස්කන්ධ පහ ගැන අපි මම මගේ කියලා ගොඩනගා ගන්න පදනම් වගේ මේවා. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ටික නේද? අන්න ඒ ටික. මේ ස්කන්ධ පහ ගැන කොහොම අවබෝධ කරගනිද්දිද කොහොම දකිද්දිද මේවා උපාදාන වශයෙන් ඒ කියන්නේ තදින් අල්ලාගන්නේ නැතුව ආශ්‍රමයෙන් සිත මිදුනේ කියලා අහන්න ඕන. ඒ කියන්නේ පැවැත්මේ කොටස් ගැන අහනවා. ඔව්. උදාහරණයක් විදියට රූපය ගමකෝ පිරිසිදු භික්ෂුවගේ උත්තරේ වෙන්න ඕන රූපේ කියන්නේ දුර්වල දෙයක්. ඒකේ ඇලෙන්න වටිනා දෙයක් නෑ. ඒකෙන් සැබෑ සැනසීමක් ලැබෙන්නේ නෑ කියලා යථාර්ථය දැක්කා. ඒ අවබෝධය නිසා රූපේ කෙරෙහි තිබුණු බැස ගැනීම, ඒ කියන්නේ අල්ලා ගැනීම, බැඳීම්, ආශාවන් ඔක්කොම ක්ෂය වුණා, නිරුද්ධ වුණා, අත්හැරුණා. ඒ විදිහට තමයි සිත නිදහස්ුනේ කියලා අවබෝධ කළා කියන එක. එතකොට වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ කියන අනිත් හතර ගැනත් පිළිතුර මේ වගේමද? ඔව්, ඒ හැම එකටම මේ ස්වභාවයමයි. ඒ එකක්වත් මගේ කියලා ඇලෙන්න දෙයක් නෑ කියලා දැක්කම තමයි උපාදානයෙන් මිදෙන්නේ. හරිම පැහැදිලියි. ඊටත් පස්සේ තවත් ප්‍රශ්න තියෙනවා කිව්වා නේද? ඔව් ඊළඟට අහනවා ධාතු 6 ගැන. පඨවි, ආපෝ, තේජෝ, වායෝ. ආකාශ, විඥාන හරියටම හරි ඒ ධාතු 6 ගැනත් අහනවා. ඒ වගේම ආධ්‍යාත්මික සහ බාහිර ආයතන 6 ගැනත් අහනවා. ඒ කියන්නේ ඇසයි රූපයයි, කනයි ශබ්දයයි, ඔය විදියට ඉන්ද්‍රියන් 6යි, ඒවට අදාළ අරමුණු 6යි. ඒ හැම එකක් ගැනම අහන්නෙත් අර කලින් වගේම උපාදාන වශයෙන් නොගෙන ආශ්‍රව නැතුව ඉන්නවද කියලාද? ඔව්. ඒක තමයි මූලික කාරණේ මේ විමර්ශනය කොච්චර සම්පූර්ණද කියලා බලන්නකෝ අපේ ශාරීරියේ මූලික ගතිය ධාතු අපි ලෝකයේත් එක්ක ගනුදෙනු කරන විදිය ආයතන මේ හැම මට්ටමකදීම අර නොඇලීම අර මිදීම තහවුරු වෙලාද කියලා තමයි බලන්නේ ම්ම් හරියට සියුම් පරීක්ෂාවක් වගේ ඇත්තෙන්ම. ඒකේ මේ හැමදේම අහුවට පස්සේ අන්තිමටම වැදගත්ම ප්‍රශ්නයක් තියෙනවා කියවනේ. ඒ මොකද්ද? අන්තිමටම අහන්නේ මේ විඤ්ඤාණයත් එක්ක තියෙන ශාරීරිය ගැනත් බාහිරව පේන, ඇහෙන, දැනෙන සියලුම නිමිති. ඒ කියන්නේ අරමුණු ගැනත් මම කියලාවත්, මාගේ කියලාවත් ඇතිවෙන හැඟීම, ඒ කියන්නේ මාන්න්‍ය. ආ අර මම කියන අදහස. ඔව් ඒ මාන්නේ සහ ඒ හා සම්බන්ධ වැරදි දැක්ම මුලින්ම උපුරලා දැම්මේ කොහොම දැනගනිද්දිද? කොහොම දැක ගනිද්දිද? ඒකට පාර හැදුනේ කොහොමද කියලා. අන්න එතකොට තමයි අර භික්ෂුව තමන්ගේ සම්පූර්ණ ගමන් මාර්ගයම විස්තර කරන්නේ. හරියටම හරි. එතනදි තමයි ක්ෂීණාශ්‍රව භික්ෂුව පැහැදිලි කරන්නේ මම ගිහිගෙන් නික්මුණා. මුලින්දලම. ඔව් මුලින්දලම. ඊට පස්සේ සීලය රැක්කා, ප්‍රාණඝාතයෙන් සොරකමින් වැළකුණා වගේ පන්සිල් වලින් පටන් අරන් ආජීවට්ටමක ශීලයේ වගේ උසස් සීලයෙන් සමාදන් වුණා. ඊළඟට ඉන්ද්‍රිය සංවරය. ඇහැට රූපයක් දකිද්දී කනට සද්දයක් ඇහෙද්දී ඒක ලස්සනයි කැතයි කියලා නිමිති අල්ලගන්නේ නැතුව ඒක ගැන ඇලෙන්නේවත් ගැටෙන්නේවත් නැතුව හිටියා. ඒක හරි වැදගත් නේද? අනිවාර්යයෙන්ම. ඊට පස්සේ සම්පජඤ්ඤය, ඒ කියන්නේ කරන කියන හැම දෙයක් ගැනම සිහිනුවණින් යුක්තව හිටියා. ඊළඟට හුදෙකලාවට ගිහින් ආරණ්‍යයකට වෙලා භාවනා කළා. භාවනාවෙන් භාවනාවෙන් පංච නීවරණ ඒ කියන්නේ හිතේ තියෙන බාධක, කාමච්ඡන්ද, ව්‍යාපාද වගේ දේවල් යටපත් කරලා ධාන සමාධි, ඒ කියන්නේ පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරමේ ධාන ලබා ගත්තා. හ්ම්. හිත එකක කරගෙන. ඔව්. අන්න ඒ වගේ පිරිසිදු වුණු එකග වුණු සමාධිමත් සිතින් තමයි සතරාර්ය සත්‍ය ඒ කියන්නේ දුක දුකට හේතුව දුක නැති කිරීම සහ ඒකට තියෙන මාර්ගය කියන එක විදර්ශනා නුවණින් අවබෝධ කරගත්තේ අන්න එතනයි තමයි ආශ්‍රව ක්ෂය වෙන්නේ. ඔව්. ඒ අවබෝධයත් එක්කම තමයි ආශ්‍රව ක්ෂය වෙලා අරහත් භාවයටපත් උනේ. ඉතින් මේ සම්පූර්ණ මාර්ගය මේ ක්‍රමානුකූල පිළිවෙත සම්පූර්ණ කිරීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි අර මුලින් කියපු නොඇලීමයි මම මගේ කියන මාන්නයයි නැති වෙලා යන්නේ. හරිම පැහැදිලියි. ඒ කියන්නේ ඒ භික්ෂුවෝ මේ සම්පූර්ණ ගමන් මාර්ගයේම තමන්ගේ අත්දැකීමෙන්ම විස්තර කරන්න ඕනේ. අනිවාර්යයෙන්ම. ඉතින් මේ විදිහට සවිස්තරාත්මකව ප්‍රශ්න කරලා ඒ භික්ෂුව දෙන පිළිතුරු සතුටුදායක නම් එතකොට මොකද වෙන්නේ? එතකොට අනෙක් භික්ෂූන් වහන්සේලා සාදු සාදු කියලා අනුමෝදන් වෙනවා. ඒ කියන්නේ ඔව් මේ භික්ෂුව කියන දේ ඇත්ත. එතුමා ඇත්තටම අරහත් භාවයට පත්තිලා කියලා පිළිගන්නවා. ඒකෙන් හරි අපූර්වට පැහැදිලි වෙනව නේද? අරහත් භාවය කියන්නේ නිකම්ම කියන දෙයක් නෙවෙයි. ඒක අනිත් අයට උනත් යම්තාක් දුරකට තහවුරු කරගන්න පුළුවන් ගැඹුරු අභ්‍යන්තර පරිවර්තනයක් කියන එක. ඇත්තම සාරාංශයක් විදිහට ගත්තොත් මේ චබ්බිසෝදන සූත්‍රයෙන් පෙන්වා දෙන්නේ සැබෑ විමුක්තිය කියන්නේ අපි අත්දකින හැම දෙයකටම ඉන්ද්‍රිය ආරමුණු ස්කන්ධ ධාතු ආයතන අර මම කියන දෘෂ්ටිය මේ හැම දෙයකටම අදාළව ඇතිවෙන ගැඹුරු අත්දැකීමක් කියන අවබෝධයක් සහ සම්පූර්ණ නොඇලීමක් කියන එකයි. ඒක නිකම්ම හිතලුවක්වත් ප්‍රකාශයක්වත් නෙවෙයි. ඒක නිශ්චිත මාර්ගයක් ඔස්සේ ගිහින් ප්‍රගුණ කරලා තහවුරු කරගන්න ඕන තත්ත්වයක්. ඇත්තටම මේක හරිම වටිනා පණිවිඩයක්. අවසාන වශයෙන් මට මෙහෙම දැක හිතෙනවා. මේ පරණ ක්‍රමය කෙනෙක්ගේ අභ්‍යන්තර පරිවර්තනය තහවුරු කරගන්න පාවිච්චි කරපු මේ විදිහ. ඕ අද කාලේ වුණත් යම්කිසි ක්ෂේත්‍රයක කෙනෙක් Taman විශේෂඥයෙක් ගැඹුරු දැනුමක් තියෙන කෙනෙක් කියලා කිව්වම ඒ ප්‍රකාශයේ සත්‍යතාවය ඒ දැනුමේ ගැඹුර තක්සේරු කරන්න මේ වගේ ක්‍රමානුකූල විමර්ශනාත්මක ප්‍රවේශයකින් යම් ඉඟියක්වත් ගන්න බැරි වෙයිද? සමහර විට ආධ්‍යාත්මික સંદર્ભයෙන් එහාට ගිහිල්ලා මේ ගැන හිතන්න පුළුවන් නේද? හ්ම්. ඒක හරිම රසවත් අදහසක්. විමර්ශනාත්මකව ගැලීම, ප්‍රශ්න කිරීම, තහවුරු කරගැනීම ඕනෑම ක්ෂේත්‍රයකට ආධාර කරගන්න පුළුවන් දෙයක් වෙන්න පුළුවන්. ඒ ගැන තවදුරටත් හිතන්න වටිනවා.